පෙරවන් සරණයි සියලු දෙනාටම ආරාධනා කරනවා අපි ඔබට මේ හා සම්බන්ධ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න යෝජනා ආදී ඉදිරිපත් කරන්නට අවස්ථාව සලසන දෙනවා. පෙරවන් සරණයි සන්නාස. පෙරවන් සරණයි. සන්නාස මේ අද දේශනාවේ නෙවෙයි නමුත් ඒකට සම්බන්ධ ගැටලුවක්. සන්නාස දැන් අපි සති නිමිත්තේ හිත තියාගෙන භාවනා කරද්දී සති නිමිත්තටද එහෙම නැත්නම් අපි ගත්ත කමටහනටද වැඩිපුර අවධානය යොමු කරන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තිරසනසනස. ඔව් අපිට සතිය කියන එක ගැන කතා කරනකොට අපි සති නිමිත්ත කියලා අපි කතා කරනවා. සති නිමිත්තඨාන කියලාත් කතා කරනවා. සති නිමිත්ත පිළිබඳව විග්‍රහ කරනකොට විභංග අප්‍රකරණයේහි ඥාන විභංගය ඇතුලේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා කියලා දක්වනවා. නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර මේ සිහිය මනාව පිහිටියේ වෙයි කියලා අට කතාවේ බොහෝ තැනක මේ සිහිය එළඹ සිටීම ගැන කතා කරනකොට ඒ විග්‍රහය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී සිහිය කියන දේ එළඹ සිටීම සති නිමිත්තත් එක්ක භාවිත වෙන එක අපි ආනාපාන සතියට පොදු කරාට එක්කෙන් පරිබාහිරවත් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක පැහැදිලි කළේ අමතර කරුණු ටිකක් විදිහට සති නිමිත්ත ගැන අවබෝධයක් නැති පිරිසක් ඇති කියලා හිතන නිසා එතකොට සති නිමිත්ත සහ කමඨහන පිළිබඳව කතා කරනකොට අපිට එකකටවත් මේ වැඩිපුර අවධානයක් යොමු කළ යුතුයි කියන එකක් නැහැ. දෙකටම එක හා සමාන වැඩිපුර අවධානයක් තමයි යොමු කරන්නට ඕනේ. සති නිමිත්තත් කමඨහනත් අපිට එකට ප්‍රකටව පේන්නට ඕනේ. එතකොට දැන් ඕකෙන් එකක් වඩාත්ම ප්‍රකට වෙනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපේ හිත මේ ඒ අරමුණු අතර පිට යනවා කියන එක. ඒ කියන්නේ අපේ හිත බොහොම සියුම්ව වෙනත් අරමුණු වලට යනවා කියන එක තමයි එතනදි කියවෙන්නේ. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් එක විටක හිත දෙකක් උපදින්නේ නැහැ. හැබැයි එක විටක හිත දෙකක් උපදින්නේ නැති වුනාම දැන් රූප දකින්න හිතෙන් සද්ධාහන් නැහැ. සද්ධාහන හිතෙන් රූප දකින්නේ නැහැ. හැබැයි දැන් රූප දිහා බලාගෙන ඉන්න ඔබටම සද්ධාහන්න පුළුවන්කම තියෙනවා. ඒකට එකවර සිත් දෙකක් උපදින්නේ නැති වුණත් එක වීති දෙකක් එකපාර උපදින්නේ නැති වුණත් ඔබට මේ දෙකම එකට වෙනවා වගේ දැනෙනවා. ඇයි එහෙම දැනෙන්නේ? මේ දෙකේ තියෙන එක හා සමාන වේගවත් බව නිසා. ඒ නිසා රූප දිහා බලාගෙන සද්ධාහන්න පුළුවන්කම තියෙනවා. මේක අවස්ථා දෙකකට වුණත් එකට වෙනවා වගේ දැනෙනවා. ඒ දැනෙන්නේ හිත වේගවත් වේ අරමුණු දෙක දෙකම ගන්න නිසා. ඒ වේගවත් බවම දෙන්න ඕනේ නිසා තමයි කුසලයට සතිය සහ සති නිමිත්ත කියන එක පිළිබඳව මේ සතිය සහ නැතිනම් භාවනාවට පිළිබඳව තියෙන කමඨාන පිළිබඳව තියෙන සතිය සහ සති නිමිත්ත කියලා කොටස් දෙකක සිහිය පිහිටවන්නට කියලා කියන්නේ. එතකොට එතනදී පැහැදිලි කරන දේ තමයි මේ කොටස් දෙකක කොටස් දෙකක භාවනාවටයි සති නිමිත්තටයි මේ දෙකටම එක සමානව සිහිය ඇති වෙනවා. ඒකට වෙන අරමුණු ගන්න එතන ඉඩ නැහැ. දැන් ආනාපාන සතියේදී කතා කරනකොට ඒක ඊටාම පැහැදිලිව දක්වනවා. යම් වෙලාවකදී නිමිත්තෙහි හිත වඩා තිබ්බොත් එක්ක ආස්වාස ප්‍රස්වාස දෙකෙන් එකට සිත බිඳෙනවා. ආස්වාස ප්‍රස්වාස දෙකට වැඩි අවධානයක් යොමු කළොත් නිමිත්තෙන් හිත හැලෙනවා. නිමිත්තෙන් හිත හැලුණත් ඒක භාවනාවට බාධාවක්. ආස්වාස ප්‍රස්වාස දෙකෙන් හිත හැලුණත් ඒක භාවනාවට බාධාවක්. කමඨහන තමයි ආශ්වාස ප්‍රශ්වාසය ගැන දැනුම් නැතුව ඉදීම අපිට සති නිමිත්ත තමයි සිහියේ පැවැත්මට උපකාර වෙන උපස්ථානය. එතකොට මේ දෙකම එක හා සමානව පැවැත්වීම නිසා තමයි භාවනාව යන්නේ එකවර සිත් දෙකක් ඉපදුනේ නැති වුණත් මේ තුනම එකට එකට මේ ටික වෙනවා වගේ අපිට දැනෙන්නට ඕන. ඒ වගේ භාවනාව තුලත් සති නිමිත්ත තුලත් එක හා සමානව අපිට සිත තියන්න තේන්නට ඕනේ. එතකොට ඒ නිසා සති නිමිත්ත හිත තියාගෙන පළමුව ඊට පස්සේ භාවනාවට හිත යොමු කරන්න. ඒ කියන්නේ සති නිමිත්තට ඉස්සෙල්ලා හිත තියන්න. සති නිමිත්තට හිත තියලා ඊට පස්සේ භාවනා කමටහන්ට හිත යොමු කරන්න. එතකොට ඊටාම ඉක්මනට ඒ දෙකම සමාන තත්වයට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක පුරුදු වෙනකොට දෙකම එක හා සමානව වැඩෙනවා කියන එක අත්දකින්නට පුළුවන්. අවසරයි අපේ ස්වාමින්වහන්සේ අපට ආරංචි වෙලා තියෙනවා ලංකාවේ පාසල්වල මයින්ඩ්ෆුල්නස් නැත්නම් සති සතිය රාජ්‍ය අනුග්‍රහය ඇතුව උගන්වනවා කියලා ස්වාමීන් වහන්සේ. ඒ ඒ උගන්වන්නේ මේ සම්මා සතිය කියන එකද නැත්නම් අර විදේශ රටවල එහෙම උගන්වන මයින්ඩ්ෆුල්නස් කියන එකද අපේ ස්වාමීන් වහන්සේ? මම හිතනවා ඒක මේ විදේශ රටවල් වල පවා භාවිත වෙන මයින්ඩ්ෆුල්නස් කියන දෙයට සීමා වුණ එකක් කියලා. සම්මා සත්‍ය මූලික කරගත්ත දෙයක් නෙමෙයි කියලා. එතකොට ඒක අර ආගමික වශයෙන් එතනට දෙයක් යන නිසා ඒක සිහිය කියන තැනින් විතරක් පැවැත්මට උපකාර වෙන එදිනදා කටයුතු ටිකට උපකාර වෙන තැනක් පමණක් තමයි එතනදී පුරුදු කරනවා කියන එක सिद्ध කරෙන්නේ මොකද ඒක ගැටලුකාරී තත්ත්වයක් මේ අර අපි සම්මා සතිය කියන સંદર્ભය පැහැදිලි කරන්නට ගියොත් ඒ කියන්නේ ඒක තමයි අපි කරන්න ඕනේ දේ. හැබැයි සිද්ධ වෙන්නේ දේ නෝනට සම්මා සතිය කියන දේ මුල් කරගන්නට ගියොත් ඒක ආගමික සංකල්පයක්. ආගමික સંદર્ભය අතහරින්න බෑ. බුදුදහම කියන එක අතහරින්න බෑ. හැබැයි දැන් මේ කරන්න හදන්නේ බුදුදහම කියන දේ අතහැරලා තමයි එතනදී ඉස්සරහට යන්න හදන්නේ. ඒ කියන්නේ ඒකෙදී අර මම දේශනාවේදී කතා කළා වගේ සති කියන කොටස විතරක් ඒක අසතියද සතියද කියන එක වෙනම අපි කතා කරන්න වෙන දෙයක්. හැබැයි සති කියන කොටස විතරක් අරගෙන ඒකෙදී අර සම්මා දිට්ඨිය කියන දේ මූලික කර ගැනීමකින් තොරව පුරුදු කිරීමක් විදිහට තමයි එතනදී භාවිත වෙන්නේ. ගොඩක් වෙලාවට විදේශ රටවල පවා පාවිච්චි කරන mindfulness කියන තැන තමයි ඒ භාවිතයට ක්‍රියාත්මක කරන්න යන දේ හැටියට හඳුනා ගන්නට ලැබිලා තියෙනවා. හොඳයි හොඳින් තේරුණා අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි වහන්සේට. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් අපි පංච උපාදානස්කන්ධ වලට සම්බන්ධ කරලා මේක සතර සතිපට්ඨානී වගේ මම පහුගිය දිනවල දිගටම කරගෙන ගියා ඒක මට තේරෙනවා බොහොම හොඳයි කියලා. ඒකේ රූප කාය අනුපස්සනාවට, වේදනා වේදනා අනුපස්සනාවට, විඥානී චිත්තානුපස්සනාවට, සංඥා සංස්කාර ධම්මානුපස්සනාවට අරගෙන. ඒක අර සාත්‍යක සප්පාය ගෝචර සමූහ ගෝචර අසම්මෝහ කියන එකට යොමු වෙනවද ස්වාමීන් වහන්සේ? පැහැදිලිව මේක යොමු වෙනවා. එතන අසම්මෝහ සම්පජඤ්ඤය තමයි ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි මේ විදිහට මානසිකාරය පවත්වමින් සතර සතිපට්ඨානයේ පැත්තට මනස භාවිත කරනකොට එතන අසම්මෝහ සම්පජඤ්ඤය කියන සම්පජඤ්ඤය තමයි ඒ සිහිය හා සමග යෙදෙන්නේ. ඒ නිසා එතන සම්පජඤ්ඤය භාවිත වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. නිර්වාණ සරණයි පිංසිත. මින්වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. ඔව් අහන්න. අර පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනකොට ස්වාමීන් වහන්සේ කිව්ව නේද ඒක ඒක ටිකක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ මොකද දැන් මම භාවනා කරන්න ඉඳගත්තන් පස්සේ මම හුස්මට සිත පිහිටෝලා භාවනා කරනවා එතකොට ඒකෙන් මම ඔය අසම්මෝහ ඒවා දැනගෙන හිටියට ඒවා ගැන හිත යොදවන්නේ නැහැ. ඒවා ගැන කල්පනා කරන්නේ මම මගේ ශරීරයට හිත කළා මම ආස්වාස ප්‍රාස්වාසය කරනවා. එහෙමයි පටන් ගන්නෙ. එතකොට මම ඒක හරියට කරන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? නෑ. ඇත්තටම එතනදී මේ පැහැදිලි කළේ අපි මේක මේ මම කරන්නේ සාත්තක සප්පායද මේ ගෝචරද අසම්මෝහද කියලා හිත හිතින්න ඕන කියන එක නෙමෙයි. අපි අර භාවනාවට ප්‍රවේශය ගත්තාම මේ වඩන විදිය හරි. අපි කරන්නේ ආනාපාන සතිය වඩන එක තමයි. හැබැයි ආනාපාන සතිය වඩන අපි දන්නවා ඊට පස්සේ මේ රළු කයෙන් හිත මුදවලා ආස්වාස ප්‍රසආස කයට හිත තියලා ඊට පස්සේ ඒ වඩන සමාධිය කොහොමද නිවන දක්වා අරගෙන යන්නේ කියන මූලික දර්ශනය ඇතුව තමයි ඒක सिद्ध කරන්නේ. එතකොට මේ මූලික දර්ශනේ නැතුව නෙමෙයි අපි භාවනාවට ප්‍රවේශය හදාගන්නේ. නිකම් අපි ගිහිලා භාවනාවට ඉඳගෙන කරනව නෙමෙයි. මේක නිවන දක්වා අපි කොහොමද අපේ භාවනාව අරගෙන යන්නේ? ආනාපාන සති භාවනාව අපි කොහොමද ඒක නිවන දක්වා අපි අරගෙන යන්නේ? ඇයි අපි ආනාපාන සතිය මේ විදිහට වඩන්නේ? එතකොට අපි එතන එතන තියනවා නිකම්ම අපිට සාත්තක සම්පජඤ්ඤයක් තියෙනවා. මොකද්ද එතන තියෙන සාත්තක සම්පජඤ්ඤේ? මේක කුසල මානසිකාරයක්. බාහිර අරමුණු වල හිත විසිරෙනවා කියන එක වෙන්නේ මොකද්ද? ඒක බාහිර අරමුණු වල විසිරුණු හිත නීවරණ සහිත හිතක් බවට පත් වෙනවා. ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ඒ සාර්ථක භවෙන් සාර්ථක බව උපදව ගන්න නම් එතනදී අපේ තියෙන නුවණ තමයි එහෙනම් මම එක අරමුණකට හිත ගන්න ඕනේ. අපි ඒක සාර්ථක සම්පජඤ්ඤයේ වඩමින් සාර්ථක සම්පජඤ්ඤයේ වඩමින් කියලා හිත හිත කරන්න ඕනේ කියනවා නෙමෙයි. එතකොට එතන වෙන්නේ සාර්ථක සම්පජඤ්ඤය තමයි. එතකොට ඒක අපි දන්නා සප්පාය වෙන්නේ කොහොමද කියලා. ඒක අපේ මාර්ගයට සප්පායයි ඒ වගේම අපි ආනාපාන සතිය වඩනකොට අපිට මෛත්‍රී සාගත වෙනවා නම් අපි දන්නවා භාවනාවට ඒ වෙලාවේදී අපි වඩන්නේ ආනාපාන සතිය තමයි. නම් ඒක තමයි කරන්න ඕනේ. මෛත්‍රී කියන සිතුවිල්ලක් එනවා නම් ඒක යටපත් කරන්න ඕනේ. ඒක අතහැරලා දාලා ඉක්මනට ආනාපාන සතිය ඉන්න ඕනේ. ඒක තමයි අපේ තියෙන සප්පාය සම්පජඤ්ඤේ බවටපත් වෙන්නේ. එතකොට ඒ අපේ ගෝචර භූමිය සකස් කර ගැනීම කියන එක. ඊට පස්සේ එතනදී ආස්වාස ප්‍රස්වාසය කියන තැන හෝ උපදින සමාධියෙහි නොලග අපි කොහොමද අසම්මෝහය කරා අපේ මනස භාවිත කරන්නේ. ඒකට මේ කියන නුවණ අපිට ඒ ඒ තැන භාවිත වෙන්න ඕන කිව්වා මිසක අපි මේක වඩමි කියලා හිත හිත ඒක කරන්න ඕන කියන එක නෙමෙයි එතනදී පැහැදිලි කළේ. එතකොට ඒ වඩන දේ ඇතුලේ හැබැයි සිද්ධ වෙන්නේ අර ක්‍රියාකාරකම ඒක සිද්ධ වෙන්නේ මූලික දැනුම තුළ ඉඳලම අපි දන්න අපි ඇයි භාවනා කරන්නේ මොන ඉලක්කයට යන්නද මේක වඩන්නේ ඒ හැම දෙයක් ගැනම දැනගෙන තමයි අපි මේ දේ කරන්නේ. එතකොට අපි මේ හිත වඩන හැම තැනකටම ඒක අපිත් එක්ක ඒක පැමිණෙනවා. ඒක පැමිණෙමින් තියෙනවා. ඒක තමයි එතනදී සිද්ධ වෙන අර්ථය බවටපත් වෙන්නේ. එතකොට දැන් හිතන්නකෝ කෙනෙක් ඉන්නවා දැන් සතෙක් අල්ල ගන්න, පූසෙක් කුර්මානම් අල්ලන තැනක එයා ඒකෙන් එළියට හිත යන්න දෙන්නේ නැහැ. එයාගේ අර්ථය බවටපත් වෙන්නේ ඒක තමයි. හැබැයි ඒක අර කුසලය කියන සීමාව ඇතුළේ නෙමෙයි. ඒකට අනුව එයාට ඒක බෙදන්න පුළුවන්කම තියෙනවා. ඒක එයා අත්නොහැරි වෙන අරමුණු වලට හිතන ඔයා ඒක එයා අර අල්ලගන්න ඉන්න සතා ගැන අරමුණ තියාගෙන ඉන්නවා. හැබැයි ඒක එයාට අර්ථයක් වුණාට ලෝකේ ධර්මයන්ට සාපේක්ෂව අර්ථයක් වෙන්නේ නැහැ. මොකද එයා හිත වඩන්නේ අකුසලයක. අපි වඩන්නේ කුසලයක. එහෙනම් එතන හිත සාත්තක බව තියාගන්න තැන අපිට කුසලයේ අකුසලයේ ගැන දැනුම තමයි තියෙන්නේ. එතකොට සප්පාය ගැන නුවණ තියෙනකොට කුසලයේ අකුසලයේ ගැන නුවණ තමයි එතනදී තියෙන්නේ. ඒක නිසයි මම කිව්වේ එතනට උපකාර කරන්නේ කම්මස්සගත සම්මා දිට්ඨියයි කියලා. එතකොට කම්මස්සගත සම්මා දිට්ඨිය නැතුව කෙනෙක් භාවනා කරනවා කියලා හිතන්නකෝ. දැන් අපි දන්නවනේ බුදුදහම ඇතුළේ විතරක් භාවනා ක්‍රම තියෙනව නෙමෙයිනේ. මේ ශාසනයෙන් බාහිරවත් භාවනා කරනවා. එදා හිටපු නිගණ්ඨයොත් භාවනා කළා. එදා හිටපු එක එක තවත් අන්‍ය තීර්ථකයන් තාපසවරු භාවනා කළා. හැබැයි ඒ අය සම්මා සමාධිය ඉපදෙන්නේ නැහැනේ ලෝකෝත්තර සම්මා සමාධිය. එතකොට ඒ අය භාවනා කරා කියලා ඒකට ලෝකෝත්තර මාර්ගය උපදවන මගක් කියලාවත් කිව්වේ නැහැනේ. කියන්න බෑ. ඒකට හේතුව තමයි ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවන තැනක් බවට පත් වෙන්නේ නැතිකම. එතකොට කුසලයේ අකුසලයේ දන්න තැනක හිටියොත් අන්න එතන විතරක් තියෙනවා ලෞකික සම්මා සතිය කියන තැනක හෝ රැඳිලා තියෙනවා. ඉතින් ඒකවත් නැති මිත්‍යා දෘෂ්ටික දෘෂ්ටිකයෙක් කියලා හිතන්නකො කෙනෙක් ඉන්නවා මේ මේ ලෝකයේ පිළිබඳව එයා ඒකාන්ත දෘෂ්ටිගතිකත්වයෙන් පෙළෙන කෙනෙක් එහෙම නැතිනම් මේ ආත්මවාදී ඒකාත්ම රූපේම ආත්මය කියලා හිතාගත්ත කෙනෙක් එයා සිහිය පුරුදු කරනවා. එයා සිහිය පුරුදු කරන්නේ මේ ආත්මවාදයේ ඇතුළේ ඉඳලා මෙයා සිහිය පුරුදු කරනවා. ආත්මවාදයේ ඇතුලේ ඉඳලම ඒ පුරුදු කරන සිහිය යා පුරුදු කරන්න හැදුවා කිව්වට එයා ආත්මවාදයේ ඇතුලේ ඉඳලා භවනා කරනකොට ඒකට කියන්නේ සම්මා සතිය කියලා. ඒක එයා වඩන දෙයක් එතනදී යාට වැඩෙන්නේ සිහියක් කියලා දෙයක් පුරුදු වෙනවනේ ඒකට කියන්නේ මිච්ඡා සති කියලා. ඒකට කියන්නේ සම්මා සතිය. මොකද එයාට සම්මා දිට්ඨියෙහි ප්‍රයෝගීතාවය ලැබිලා නැහැ. උණුසුම ලැබිලා නැහැ සම්මා සතිය. ඒක ඒ විදිහට පැහැදිලි කරගන්න ඕනේ දෙයක්. එහෙම නැත්නම් අපි ඒක හිත හිත කරන්න ඕනේ කියලා කිව්වා නෙමෙයි. ඔව් ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් දැන් මම හිම භාවනා කරන්න ගන්නකොට බුද්ධානුසතිය හරි මෛත්‍රී භාවනාව හරි කරලා ඉවරලා ගොඩක් වෙලාවට නිකන් ඉන්නකොට උනත් හිතනවා අපෝ මේ සංසාරේ නම් වෙලක් නෑ මේකෙන් පිට වෙන එක තමයි හොඳ කියලා ඉවරලා හැම මොහොතෙම මොදේ ගොඩක් වෙලාට ඒක හිතට එනවා එතකොට මං හිතන්නේ ඒකෙන් මම මට හිතෙන්නේ ඒක මම සම්මා දිට්ඨියට බරයි කියලා ඒ කියන්නේ මේක තමයි මගේ ප්‍රධාන අරමුණ ඒක නිසා ඉඳගත්යන් පස්සේ භාවනා කරන්න ආසස් ප්‍රාසස් කරන්න හරි මෛත්‍රී භාවනා හරි කරන්න ගත්තයන් පස්සේ මගේ සම්පූර්ණ ඔබ්ජෙක්ටිව් එක තියෙන්නේ මේ නිවන කරාම තමයි කියලා ඒ ඒ වෙලාවේ හිත ફોકસ කරගෙන ඉතිහාම ඒක හරි නේද ස්වාමීන් වහන්සේ හරි ඒක නිවැරදි අර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන්නේ බුදුරජාණන් වහන්සේත් ආනාපාන සතිය වඩන්න කියනවා අපිත් ආනාපාන සතිය වඩන්න කියනවා මේ දෙකේ වෙනස මොකක්ද කියලා භික්ෂුන් වහන්සේලාගේ අනේ තීර්ථක කියනකොට මේ ශාසනය ආනාපාන සතිය වඩන්නේ වස්සග්ග පරිණාමෝ කියලා. නිවනට නැඹුරුවක් කොටයි අපි ආනාපාන සතිය වඩන්නේ. ඒගොල්ලෝ වඩන එක නෙමෙයි අපි වඩන්නේ කියලා වෙනස පෙන්වන්නේ ඒ නිසා තමයි. ඒකට අපි වඩන්නේ මේක නිවනට නැඹුරු කොට. අපේ අපි දන්නවා මේකේ මේ මග නිවනට දක්වා අරගෙන යන්නේ කොහොමද කියන එක. ඒ දැක්ම ඇතුව අපි වඩන්නේ. ඒ නිසා තමයි එදා බෝධිසත්වයන් වහන්සේ වඩපු ආනාපාන සතියේ අර පොඩි කාලේ වඩපු ආනාපාන සතිය හෝ එදා සමාජය තුළ වඩපු ආනාපාන සතියේ මේ ආන මේ ශාසනය ආනාපාන සතියේ තියෙන වෙනසේ අපි මේක වඩන්නේ වස්සග්ග පරිණාමව නිවනට නැඹුරුවක් අපි ඒක දන්නව කොහොමද නිවන කරා යන්නේ කියලා. ඒකම තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය බවට පත් කරන්න අපිට උපකාර කරන්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි නම්බුනේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හඳුරන්නේ. එතකොට දැන් ඔබ වහන්සේ පැහැදිලි කරා වගේ අර සතිය පිහිටුවා ගැනීමේදී දැන් අපිට දෘෂ්ටිය ගැන කතා කරනකොට මිත්‍යා දෘෂ්ටි දැන් අපි ඒක කොහොමද හඳුනගන්නේ? කියන්නේ දැන් අපි තුල සමහර විට නොදැනුවත් අපි මිත්‍යා දෘෂ්ටියක් තුල ඉන්නවාද කියන එක අපි කොහොමද හඳුනගන්නේ? සහ දැන් අපි නිවැරදි සිහිය පිහිටුවා පිහිටුවා ගැනීමට පිහිටුවා ගැනීමට දැන් ඔබ වහන්සේ කියනවා සම්මා දෘෂ්ටිය කියන එක ඊටාම වැදගත් කියලා. එතකොට හාමුදුරනේ මේ දෘෂ්ටිය අපි ඍජු කරවා ගැනීම, ඒ කියන්නේ නිවැරදි දෘෂ්ටියක පිහිටුවා ගැනීම, මිත්‍යා දෘෂ්ටියෙන් තොරවීමට කොහොමද ඒකෙදි අපි මිත්‍යා දෘෂ්ටිය නැති කර ගැනීමම තුල අපිට සම්මා සතිය කියන එක වැඩිවීමට හේතුවක් වෙනවද? එහෙම නැත්නම් අපි ඒක වඩා වැඩිවීමක් සිද්ධ කරන්න ඕනේද? නැත්නම් මිත්‍යා දෘෂ්ටිය නැතිවීම තුලම අපිට ඒ සඳහා පාර පෙළඹවීම ඇති වෙනවද? එහෙම නැත්නම් අපි නැවත සම්මා හාමුදුරනේ මම ඇහුවේ දැන් අපිට අර මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා මේ මේ සතිය පිහිටවා ගැනීමෙන් වහන්සේ කිව්වා අපි සම්මා දෘෂ්ටිය තුල සම්මා දෘෂ්ටියක් තුල පිහිටීම තුල තමයි අපිට නිවැරදි සිහිය පිහිටන්නේ කියලා. එතකොට හාමුදුරනේ අපි මිත්‍යා දෘෂ්ටියෙන් තොරව සම්මා දෘෂ්ටියක පිහිටීමම අපිට නිවැරදි සිහිය එහෙම නැත්නම් සම්මා සතිය පිහිටුවා ගැනීමට පෙළඹවීමක් ඇති කරනවද? එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය නැතිවීමම අපිට සිහිය පිහිටුවා ගැනීමට හේතුවක්ද? එහෙම නැත් ඒ වගේම දැන් අපි මිත්‍යා දෘෂ්ටියක සමහර විට නොදැනුවත්ව පිහිටා තියෙනවා නම් දැන් අපි සතිය වඩලා අපි දැන් භාවනාවක් හරි කරනවා නම් නොදැනුවත්වම හරි අපිට මිත්‍යා දෘෂ්ටියක් එක වැඩෙනවා නම් අපි ඒක හඳුනා ගැනීම කරන්නේ කොහොමද කියන දේ පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් හොඳයි. ඔව් ඉතින් වැදගත් ප්‍රශ්නය. මිත්‍යා දිට්ඨිය කියලා කියනකොට දැන් ඇත්තටම මිත්‍යා දිට්ඨිය කියන එක අපේ ජීවිතවලත් ඇසුරු වෙන දේවල් තියෙනවා. මට්ටම් තියෙනවා. සාස්වතේ උච්ඡේදයට අනුව ගිහිල්ලා ලෝකේ අස්සාද දිට්ඨිය ආදී දේවල් අපිට ඇසුරු වෙනවා. ඒ කියන්නේ ලෝකයේ රූපේ ආස්වාදයේ තියනවා කියලා දැඩිව අල්ලගෙන ඉන්න එකත් මිච්ඡාදිට්ඨියක් තමයි. හැබැයි ඒ ඒ මිච්ඡාදිට්ඨියේ ඒ ස්වභාවය ගැන නෙමෙයි මේ මිච්ඡාදිට්ඨිය කියලා ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ලෞකික සම්මාදිට්ඨියට විරුද්ධව යන නියත මිත්‍යා දෘෂ්ටිය ගැන. ඒ ලෞකික සම්මාදිට්ඨියට විරුද්ධව යන නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ ලෝකේ කුසලය අකුසලය කියලා එකක් ඇත්තේ නැහැ. මේ යහපත යහපත කියලා දෙයක් නැහැ. කර්මය කර්මඵලය පිළිබඳව පිළිගැනීමක් නැහැ. එතකොට අර නත්ති දෙන්නම් නත්ති ඊටං නත්ති ඊටං නත්ති හොතං නත්ති සුකට දුක්කට කම්මා සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා කියලා මේ විදිහට කතා කරන මිච්ඡාදිට්ඨියක් තියෙන්නේ. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ ලෞකික කුසලයේ අකුසලයේ පිළිබඳව හොඳ නරක දේවල් පිළිබඳව යහපත අයහපත පිළිබඳව පිළිගැනීමක් නැහැ. එතකොට දැන් අපි ගත්තොත් මේ රූපේම ආත්මය කියලා හිතාගත්ත කෙනෙක් ඉන්නවා නම් එයා කර්මය කර්මඵලය පිළිගන්න කෙනෙක් නෙමෙයිනේ. මේ කය විනාශ වුණාට පස්සේ මේ ඔක්කොම ඉවරයි. එතනින් එහාට හේතුඵල ධමක පිළිගැනීමක් යාට නැහැ. ඒකට එයා කුසලයේ අකුසලයේ පිළිගන්නේත් නැහැ. එයා කෙලින්ම නියත මිත්‍යා දෘෂ්ටිකයෙක්. එක්ක දෙවියන් වහන්සේ මේක මවලා තියෙනවා. ඒ සදාතනික දෙවියෙක් ඉන්නවා වෙන කුසල අකුසල් කියලා જાතියක් මේකේ නැහැ. ඒ වගේ නියත මිත්‍යා දෘෂ්ටීන් සමන්නාගත බවක් තියෙනවානේ. අන්න ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා එතනදී හඳුන්වන්නේ. එහෙම නැතුව අනිකුත් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි මෙතනදී මිච්ඡාදිත්‍ය කියන වචනය ඇතුලේ විශේෂයෙන් හඳුන්වන්නේ අර නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක් එයාගේ හිත සංවර කරගන්න මොකක් හරි භාවනාවක් කළා කියලා ඒක ඒකේ ඇතුලේ වැඩෙන සිහිය එයාට සම්මා සති කියන එක කියන්නේ නැහැ. මොකද එයා මුලින් ඉඳලා ඉන්නෙම දිට්ඨිය වරදවාගෙන මේකම ආත්මයක් කියලා හිතාගෙන ඉන්න තැනක්. එතකොට එයාට එතන භාවිත වෙන්නේ නැහැ. එතකොට අපිට සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදලා මම කතා කරා. පළවෙනි එක ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ ලෞකික කුසලයේ අකුසලයේ පිළිබඳව පිළිගන්න තැන. එතකොට අපිට සිහිය වැඩෙන්න පටන් ගන්න පළවෙනි තැන තමයි යන්න එතන. ලෞකික සම්මාදිට්ඨිය මූලික කරගත්ත ලෞකික සම්මා සතියක් තියෙනවා. ඒ ලෞකික සම්මා සතිය ඇතුලේ අපි කතා කරන වචන අපි දන්නවා හොඳ හෝ නරක වචන නරක වචන කතා කළොත් ඒකේ විපාක තියෙනවා. හොඳ වචන කතා කළොත් ඒකේ යහපත් විපාකයක් තියෙනවා කියන එක ගැන අපිට අපි දන්නවා. එතකොට කයෙන් කරන කුසල් අකුසල් ගැන අපි දන්නවා. වචනයෙන් කරන කුසල් අකුසල් ගැන දන්නවා. ඒ පිළිගැනීමක් අපිට එතන තියෙනවා. අන්න ඒ ඒ දිට්ඨිය ඇතුව ඒ සම්මා දිට්ඨිය මූලික කරගෙන දැන් කය වචන දෙකේ සංවරය ගැන සිහිය පවත්වාගෙන ඉන්නවා. එතකොට එතන වැඩෙන සිහිය මොකක්ද? ඒක ලෞකිකව වැඩෙන සිහියක්. ඒ සිහිය ලෞකිකව වැඩෙන්නේ. එතකොට එතන තමන් ඒ ඉන්නේ කුසල මාර්ගයක් ඇතුලේ. ඒ කුසල මාර්ගය අර මිච්ඡා දිට්ඨියට විරුද්ධව යන දෙයක්. නියත මිත්‍යා දෘෂ්ටියට විරුද්ධයිනේ පින්පව් නැහැ කියලා හිතාගෙන ඉන්න තැනක නෑ මේ ලෝභ දේශ මොහසහගත දේවල් අකුසල් අලෝභ අලෝභද්දෝ සමෝසහගත දේ කුසල් කියලා අපි උපදවගත්ත සිහියක් තියෙන එක කුසලයේ පැත්ත. ඒකට මේ විදිහට කුසලයේ අකුසලයේ ගැන හිතාගෙන ඉන්න එක මිච්ඡා දිට්ඨියට විරුද්ධව යන සම්මා දිට්ඨියක් ඒකට අනුරූපීව සිහිය වැඩෙනවා. අන්න ඒ සිහිය පිහිටලා ඒ මත ඉඳලා දැන් අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදව ගන්න අවශ්‍ය විදිහට සතිපට්ඨානය වඩන්න අපි පටන් ගන්නවා. එතකොට මේ සතිපට්ඨානය වඩන තැන මොකද්ද වෙන්නේ? සතිපට්ඨානය වඩන තැන වෙන්නේ අර ලෞකික සම්මාදිට්ඨිය පදනම් කරගෙන තමයි මේක වඩන්නේ. හැබැයි ඒ භූමිය ඉක්මවා යන විදිහට නුවණ වැඩි කිරීමක්. අර සියලුම දෘෂ්ටීන් දුරු කරන්න හේතු වෙන සම්මාදිට්ඨිය තමයි මේ පුරුදු කරන්නේ. ඒකත් එක්කම සම්මා සතිය වැඩෙනවා. ඒක දුරු කරගන්න හේතු වෙන දිට්ඨිය තියනවා කියලා කියන්නේ එතන සිහිය තියනවා කියන එක. සම්මා දිට්ඨිය යම් තැනක යෙදෙනවා නම් සම්මා දිට්ඨිය යෙදෙන තැනක සම්මා සතිය කියන එක යෙදෙනවමයි. ඇයි සිහිය ඒ ඒ තැන යෙදෙන නිසානේ යාට ප්‍රඥාව පවතින්නේ. ඒකට කියන්නේ සම්මා සතිය කියලා. ඒ නිසා දිට්ඨියයි සතියයි කියන එක වෙන් කරන්න බෑ. දිට්ඨියයි සතියයි එකට යෙදෙනවමයි. ඒකට දිට්ඨිය තියෙන තැනක දැන් හිතන්නකෝ සතිපට්ඨානය වඩනවා කියන තැනක සම්මා දිට්ඨිය තියෙනවා සම්මා සතිය තියෙනවා. එතකොට එතන ව්‍යායාමයක් තියෙනවා උත්සාහවත් වෙනවා කියන එකක් තියෙනවා. එතකොට මේවා වෙන් කරන්න බැරි දේවල්. එතකොට ඇත්ත දකින්න තමයි උත්සාහවත් වෙන්නේ. ඇත්ත දකින්න උත්සාහවත් වෙනවා කියන කෙනා ඉන්නේ වැරද්දක නෙමෙයි. එයා ඇත්ත දකිනවා කියන තැනක ඉන්නේ. එතකොට ඇත්ත තේරුම් ගන්න උත්සාහවත් වෙනවා කියන තැන ඉන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියට විරුද්ධව යන දෙයක්. ඒ නිසා යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨිය උපදවනවා කියලා කියන්නේ උපදවන්න උත්සාහවත් වෙනවා කියලා කියන්නෙම එයා සම්මා සතිය වඩනවා එයාට සම්මා සතිය වැඩෙනවා ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. බොහොම පිං අපේ හාමුදුරනේ. එතකොට දැන් ඔබ වහන්සේ කිව්වේ අර දැන් ඔය අපි වඩන ලෞකික සම්මාදිට්ඨිය අපේ හාමුදුරනේ මේ මේ මොනවාද හේතු පාදක වෙනවද එතකොට ලෝකෝත්තර සම්මා දෘෂ්ටියෙහි අපිට පිහිටුවා ගැනීම සඳහා ඒක පදනම් කරගෙන තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින්නේ. ඒක එන්නේ නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨිය එකපාර උපදින්නේ නැහැ. ලෞකික සම්මාදිට්ඨිය තුළ ඉඳලා සතිපට්ඨානයේ පැත්තෙන් වෑයම් කරනකොට තමයි එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින්නේ. ඇයි අපි මේක ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන විදිහට බලන්නේ? ඇයි අපි මේ කය අනුව සිහිය පවත්වන්නේ? අපි දකිනවා මෙතන මේ ආත්ම සංඥාව නිසා මේ අවිද්‍යාව යෙදිලා අවිද්‍යාව නිසා චුති ප්‍රතිසන්දි වල පැවැත්ම තියෙනවා කියලා. එහෙනම් කර්මයේ කර්මඵලය හේතුඵල දහම චුති ප්‍රතිසන්දි ගැන පිළිගැනීම ඇතුව තමයි ඒ සංසාර චක්‍රය නතර කරන්න ඒක සිඳින්න අවශ්‍ය ලෝකෝත්තර මාර්ගයේ උපදවන්න දැන් උත්සාහවත් ඒ උත්සාහවත් වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා. ඒ නිසා ඉස්සෙල්ල වැඩෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය මත පිහිටි කෙනා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය සඳහා වෑයම් කරන්නේ. හරි බොහොම පිං අපේ හැමදෙරෝනේ අවසරයි ස්වාමීනි. සමා වෙන්න සරණයි. මේ කාල වේලාව ඉක්ම යන නිසා තව එක්කෙනෙකුට විතරක් අවස්ථාව දෙන කෙටියෙන් අහන්න ප්‍රශ්න. අවසරයි ස්වාමිනහන්ස මට පොඩි ගැටලුවක් තියෙනවා ආනාපාන සතිය සම්බන්ධව. ආනාපාන සතියේදී අපි කර්මස්ථානය වඩාගෙන යනකොට සතිය පිහිටවලා සති නිමිත්තේ පිහිටවලා ආස්වාස් ප්‍රාස්වාසය ගැන එතකොට ආස්වාස් ප්‍රාස්වාසය සම්පූර්ණයෙන්ම සංසිඳිලා ගියාට පස්සේ වේදනාවන් කියන දේනුත් අපිට නොදැනෙන අවස්ථාවක අවකාශයක් වගේ තැනකට අපි ළඟා වුණොත් අන්න ඒ අවස්ථාවේදී අපි කොහොමද එතනින් එහාට සතිය පිහිටවන්න පිහිටවන්නේ කියන එක දැන් සිතුවිලි වගේ දේවල් එතකොට ගලාගෙන එන එක අපිට දැනෙන්න පටන් ගන්නවා. නමුත් වේදනාව ප්‍රසාසයේ නොදැනී යනවද? සම්පූර්ණයෙන්ම ඒක සංසිඳිලා ගියාට පස්සේ වේදනාවලුත් නොදැනෙන අවස්ථාවක ස්වාමිනවහන්ස. ඔව්. එතකොට මේ එතනදී ඇත්තටම ආස්වාස ප්‍රසආසය සංසිඳනවා කියලා කියන්නේ ආස්වාස ප්‍රසආසය නොදැනී යනවා කියලා කියන්නේ අපි භාවනා කරනකොට දැන් ආනාපාන සතිය වඩන කෙනෙකුට ටිකෙන් ටික ටිකෙන් ටික ආස්වාස ප්‍රසආසය සංසිඳන එක මනසට අත්දකින්න අත්විඳින්න පුළුවන්කම තියෙනවානේ. එතකොට ඒ සංසිඳන ආස්වාස ප්‍රසආසය ප්‍රකට කරගන්නකොට හිතත් සංසිඳෙනවා. තව ටිකක් එතකොට ආස්වාස ප්‍රසආසය සියුම් වෙනවා. ඒකට අනුව හිත තියෙනකොට හිත තව ටිකක් සියුම් වෙනවා. දැන් ඉස්සෙල්ලා ආස්වාස ප්‍රසආසය සියුම් වෙනකොට ඒ අනුව හිත තියන්න තියන්න හිතත් සියුම් වෙන බවටපත් වෙනවා. හැබැයි යම් මට්ටමක් එනවා ආස්වාස ප්‍රසආස තියනවා. තියනකොට ඒ තියන ආස්වාස ප්‍රසආසයේ සියුම් නිසා සියුම් වැඩි වෙනකොට ඒක අල්ල ගන්න තරම් හිත සියුම්ුනේ නැති අවස්ථාවක්. අන්න එතකොට අපි කියනවා ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නේ නැහැ කියලා. එතකොට එහෙම දැනෙන්නේ නැහැ කියන එක වෙනකොට අපි කරන්න ඕන දේ තමයි අර සියුම් ආස්වාස ප්‍රස්වාසය ආපහු උපද්ද ගන්න ඕනේ. ඒකට කතා කරන උපක්‍රමය තමයි ආස්වාස ප්‍රස්වාසයේ නැති වෙන්නේ කාටද කියලා පොඩ්ඩක් ඒ වෙලාවට මානසිකාරය කරලා බලන්න කියලා. ආස්වාස ප්‍රස්වාසයේ නැති වෙන්නේ චතුත්ථ ධානයට සම්වැදුණොත් හරි නිරෝධ සමාපත්තියට සම්වැදුණොත් හරි කෙනෙක් මරණයටපත් වුණොත් හරි මේ වගේ අවස්ථාවල තමයි ආසස් ප්‍රසස්සේ සංසිඳෙන්නේ. ඒතකොට දැන් තමන් මරණයටපත් වෙලා නැහැ චතුත්ථ ධානයට සම්වැදිලා නැහැ නිරෝධ සමාපත්තියට සම්වැදිලත් නැහැ අසඤ්ඤතනකටපත් වෙලත් නැහැ එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ එහෙනම් ඇත්තවම ආස්වාස ප්‍රස්වාසය නේද මට අප්‍රකටව තියෙන්නේ කියලා ඒ ගැන හිතනකොට හිතන විතර්කය බලවත් වෙනකොට එතන සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි දැන් විතර්ක ටික පොඩ්ඩක් බලවත් වෙනකොට ආපහු ආස්වාස ප්‍රසවාස ටිකක් රළු වෙනවා එතකොට අන්න දැන් ආපහු හිතට ප්‍රකට වෙන ආස්වාස ප්‍රසවාසයේ තියෙනවා දැන් ආයෙත් ආස්වාස ප්‍රසවාසය අල්ලගෙන යන්න ඕනේ එතකොට කොයි වෙලාවකවත් ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය සම්පූර්ණම නොදැනීම ගිහිල්ලා දැනෙන්නේ නැතුව යනවා කියන තැනකටපත් වෙන්නේ නැහැ. ආනාපාන සති භාවනාව නිවන දක්වාම අරගෙන යනකොටත් ආස්වාස ප්‍රසවාසය පිළිබඳව දැනුම තියාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔතනින් එහාට යන්න තියෙන තැන තමයි ආස්වාස ප්‍රසවාසය සංසිඳුණට පස්සේ ඒ කියන්නේ සංසිඳුණ කියන එකෙන් අදහස් කරන්නේ ඊටාම සූක්ෂම මට්ටමට ගියාට පස්සේ ඒක අනුව හිත පිහිටෝගෙන ඉන්නකොට ඊටාම සුළු ආස්වාස ප්‍රසවාස සංඛ්‍යාවක හිත තියනවා වෙන නිමිතිවල හිත විසිරෙන්නේ නැති වෙනකොට සමතේ පැත්තෙන් Tamanට මේක ඉදිරියට වැඩෙන්නේ Tamanට ආස්වාස ප්‍රස්වාස නිමිත්තක් ප්‍රකට වෙනවා. නිමිත්තක් ප්‍රකට වෙනවා. ඒක කෙනකෙනාට නිමිති ඉදීම විවිධාකාරයෙන් සිද්ධ වෙනවා චරිතයන් අනුව. තමන්ට වැටහෙන ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව නිමිත්තක් වැටහෙනවා. එතනින් එහාට යා පරිකරම කරන්නේ භාවනාව පුරුදු කරන්නේ අර පහළ වෙන ආස්වාස ප්‍රස්වාස නිමිත්තත් එක්ක. ඒ නිමිත්ත ඇසුරු කරගෙන තමයි යා වඩන්නේ. දැන් ඒක ප්‍රකෘති ආස්වාස ප්‍රස්වාසයේ නෙමෙයි. හැබැයි ප්‍රකෘති ආස්වාස ප්‍රස්වාසයේ මිදුණු එකකුත් නෙමෙයි. ප්‍රකෘති ආස්වාස ප්‍රසආසය ඇසුරු කරගත්ත තමන්ගේ හිතට වැටහෙන නිමිති මාත්‍රයක් තමයි දැන් යාට වඩන්නේ. ඒක ඊටාම සැපවත් තුන, ඊටාම හොඳින් වැටහෙන විවිධ ස්වરૂපයන් වැටහෙන්න පුළුවන්. ඒක අනුව තමයි පවත්න්නේ. අන්න ඒ නිමිත්ත මූලික කරගෙන යාට පුළුවන්කම තියෙන අර්පණා සමාධි ලබන්න. ඒ කියන්නේ ප්‍රථම ද්විතීය තෘතීය චතුත්ථ ධාන උපදව ගන්න තැනකට ඒ නිමිත්ත මුල් කරගෙනම ධාන අංග සහිතව යාට පුළුවන්කම තියෙනවා ඒක ඒ தත්ත්වයට හිතපත් කර ගැනීම කියන දේ එයාට ඒ ධානය පුරුදු කිරීම වශී කිරීම විදිහට පුරුදු කරගෙන යන්න. ඒ මට්ටමටපත් වෙනකොට එයාට කරන්න පුළුවන් දේ තමයි ලෞකික වශයෙන් අන්නේ ලෞකික ධාන උපදවන තැනට හිත ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක නැවත නැවත එයා පුරුදු කරන්න ඕනේ ධාන මට්ටමේ. ඊට පස්සේ ඒකෙන් නැගී සිඳලා එයාට පුළුවන්කම තියෙනවා ඒ ආස්වාස ප්‍රස්වාස නිමිත්ත සහ ඒ නිමිත්ත අරමුණු කරගත්ත හිත ගැන විපස්සනා වශයෙන් බලන්න ඒකේ අනිත්‍යතාවය ප්‍රකට කරගෙන විපස්සනා වඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට අපිට ඊට පස්සේ විපස්සනාව කරා භාවිත කරමින් ඒක වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ සමතේ පැත්තෙන් ඉදිරියට යන කෙනෙකුට ඒක විපස්සනාවට පරිවර්තනය කරගන්නේ ඒ විදිහට. එහෙමයි ස්වාමීන් වහන්සේ වහන්සේට බොහොම පිං. ත්වන් සරණයි. තෙරුවන් සරණයි